ඇත්තටම මේ භාවනා වැඩසටහන අතිපූජනීය උඩේරිගම ධම්මජීවසාන ආංශේ පවත්වන්න තමයි යෙදලා තියෙන්නේ. නමුත් උන්වහන්සේ හෙට තමයි දිවෙනට තැපත් වෙන්නේ. ඒ නිසා එතෙක් ඉතින් මට පැවරලා තිනවා උන්වහන්සේ වෙනුවෙන් මේ කටයුත්ත ඉෂ්ට කරන්න. ඉතින් බොහෝසෙන් අදත් හෙටත් මේ කටයුතු මම ඉෂ්ට කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට ස්වාමීන් වහන්සේ භාවනාවට ස්ථාන කරાવી. ඉතින් අපි බලමු එහෙනම් අද අපිට ලිඛිත ප්‍රශ්න ලැබිලා තියෙනවා. ඉතින් ලිඛිත ප්‍රශ්න වලින් අපි සාකච්ඡාව පටන් ගමු. ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අවසරය සුදෙනස්. ගරු ස්වාමීන් වහන්ස මම ආනාපාන සති භාවනාව කරන්නෙමි. තෙරුවන් වැඳ පුදා ඊළඟට ත්‍රිවිධ රත්නයේ ජීවිතය පූජා කරමින් භාවනාව ආරම්භ කරන්නෙමි. මේ භාවනාව කරමින් හුස්ම ඉහළට පහළට ගැනීම ටික වේලාවකදී විනාඩි 5ක් පමණ කාලයකදී නොදැනියයි. පසුව පැය භාගයක් පැයක් පමණ කාල වේලාවේ සිත එක්තැන් වී සිටී. නැවත තාරකා වැනි එලි දුම් පිටවේ. පසුව මුළු පරිසරයම පරිසරයටම එළිය වැටේ. ඉන් අනතුරුව කළ යුතු දේ ස්වාමින්වහන්සේ පහදා දෙන්න. ඔව් සාමාන්‍යයෙන් අපි දන්නවා ආනාපාන සති භාවනාවේදී ක්‍රම කීපයකටම අපේ හිත වැඩෙනවා. එකක් තමයි ඔය හිතේ ඒකාග්‍රතාවය වර්ධනය වෙනවා සමත පැත්තකින් කියලා කියන්න පුළුවන්. අනිත් පැත්ත තමයි ප්‍රඥාව වර්ධනය වීම. ඒතර මෙතෙන්දී ඇත්තටම මේ සමාධි ලක්ෂණයක් තමයි ඉතින් පහළ වෙලා තියෙන්නේ. අපි ඕකට කියනවා යා ආලෝක සභාවක් පහළ වෙනවා කියන එකට නැත්තම් නීවරණයටපත් වෙලා එක්තරාන්දමක සමාධි නිමිත්තක් පහළ වීම අපි සාමාන්‍යයෙන් කියනවා පටිභාග නිමිත්ත නැත්තම් මේ සමාධි නිමිත්ත නැත්නම් ආනාපාන සති නිමිත්ත කියලා එහෙම කියනවා. ඉතින් ඒකේ ලක්ෂණ තමයි ඉතින් ඔය අපි අත්දැකලා තියෙන්නේ. ඉතින් දිගට මේ தত্ত্বය දමන්ට තහවුරු කරගන්න පුළුවන් නම් ඒ කියන්නේ අපි හිතමු දැන් ඊළඟ පරයන්කෙත් වාඩි වෙනවා වාඩි වුණාම Tamanට මේ වගේ එකඟතාවයකට හිතපත් වෙනවා. පත් වෙලා ටික වෙලාවක් ඉන්නකොට ඔන්න අර වගේ ආලෝක සභාවයක් මතුවෙනවා. දැන් මේ කියලා දෙනා වගේ තරු එලි වගේ එන්න පුළුවන්. හැබැයි තාම මේවා එනවා යනවා නම් ඉතින් තාමත් මේවා දිහා බලන්න එච්චර සුදුසු නැහැ. කියන්නේ මේකේ යම් පරිණතමාට්ටමක් වෙනකන් අපි පොඩ්ඩක් ඉවසලා ඉන්න ඕනේ ආනාපාන සතියත් එක්කම. මොකද අපි එකපාරට මේ ආලෝකයන් දිහා බලන්න ගියොත් එතෙන්දී අපි අර හේතු සම්පාදනය කිරීම අමතක කළා මේ ප්‍රතිඵලය ඔස්සේ හඹා යාමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් ආනාපාන සතියත් එක්කම තවදුරටත් ඉන්න ඉන්නකොට අර ඔය පහළ වෙනවයි කියන ආලෝක ස්වභාවයන් ඇවිල්ලා හොඳට තහවුරු වෙලා හොඳට නිකන් මූණ ඉස්සරහා තියෙනවා වගේ නැත්නම් ආනාපානය ඒ තුලින් එනවා වගේ අපි ඒ තුලට ප්‍රස්වාසය කරනවා වගේ හරියට නිකන් හොඳට ඒක ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියත් එක්ක සමපාත වෙලා වගේ සිද්ධ වෙනවා නම් අන්න එතෙන්දී අපි මේ දිහා බලන්න සුදුසුයි එතෙක් හැබැයි බලන්න එක්ක එච්චරම සුදුසු නැහැ දැන් ඒ කියන්නේ අපිට මුලදී හිත පහළ වෙන සමාධි නිමිති හරිය ඒ තරම්ම මේ ස්ථිර නැහැ ඒ තරම්ම ස්ථාවර නැහැ එනවා යනවා බොහොම අවිනිශ්චිතයි මොකද අපේ තාම සමාධියේ මේ තහවුරු වීමක් වෙලා නැති නිසා නමුත් අපි කාලයක් භවනාව කරනකොට විශේෂයෙන්ම ආනාපාන සතිය දෙනකොට ඔය සමාධි නිමිත්ත ඇවිල්ලා බොහොම තහවුරු වෙනවා. අනිත් එක ඒක එන්න වැඩි වෙලාවක් ගත වෙන්නෙත් නැහැ. මුලදී නම් අපි හිතමු පැයක් විතර ගියාම තමයි ඕක පහළ වෙන්නේ. ඊට පස්සේ ඔන්න කාලයක් ඔන්න වඩනකොට විනාඩි 45න් විතර එනවා. ඊට ඔන්න විනාඩි 30න් එන්න පටන් ගන්නවා. විනාඩි 15න් එන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ මේ තමන් තුළ සමාධිය වැඩෙන බව තමන්ටම තේරෙනවා. ඊළඟට මේ ඒකට සාක්ෂියක් වශයෙන් මෙන්න මේ වගේ ආලෝක නිමිත්තක් පහළ වෙන්න පුළුවන්. ඉතින් ඒ ආලෝක නිමිත්ත පහළ වෙලා නිකන් ඉස්සරහා තියෙනවා. ඉතින් ඒකත් එක්ක අපිට ඊට පස්සේ යන්න පුළුවන් මේ මට්ටමට ආවනම්. එතෙක් ඒ නිසා ආනාපාන සතියත් එක්කම තමයි යන්න තියෙන්නේ. අපි මේ ප්‍රශ්නට උත්තර දෙද්දී කාට හරි වැඩිදුර විස්තර අහන්න ඕන නම් අවස්ථාව තියෙනවා. නැත්නම් අපි ඊළඟ ඊළඟ ප්‍රශ්නෙට යනවා. ඉතින් මම හිතනවා මේ මේ උත්තරේ ප්‍රමාණවත් කියලා. ඉතින් මේ යන ගමනේදී පොඩ්ඩක් තව ඉවසීමෙන් අර ඉන්න සමාධිමත් මට්ටමේ තව ටිකක් ඉන්න. ඉන්නකොට ඒ සමාධිය Tamanට හොඳට තව තව වර්ධනය වෙලා යනකොට මේ එන ආලෝක ස්වභාවයන් තව ඉක්මනට එන්න පටන් ගනී. අනිත් එක එන ආලෝක ස්වභාවයනොත් එනවා යනවා නෙමෙයි ඇවිල්ලා නිකන් නතර වෙලා තියෙනවා වගේ හොඳට හාත්පස ආලෝකවත් වෙලා තියෙනවා ඒ වගේම නිකන් නතර වෙලා තියෙනවා වගේ බොහොම මේ ඒ දිහා බලන්න පුළුවන් මට්ටමක් Tamanට එනවා. දැන් අපි එහෙ මෙහෙ අනාලෝකයක් දිහා බලන්න අමාරුයිනේ. නමුත් දැන් අපි බොහොම නතර වෙලා වගේ තියෙන ආලෝකයක් දිහා බොහොම පහසුවෙන් බලන්න පුළුවන්. අන්න ඒ මට්ටමට එනකන් තව ටිකක් දිගට කරගෙන යන්න. ගෞරවනීය ස්වාමින් වහන්ස මම අද දින ප්‍රථමයෙන්ම සක්මන් භාවනාවට යොමු වෙමි. මුලින්ම සාමාන්‍ය විදිහට ඇවිදගෙන ගොස් වම් පාය තබන විට වම කියාද දකුණු පාය තබන විට දකුණ ඇයිද සිතමින් සක්මන් කළෙමි. ටික වේලාවක් මෙසේ සක්මන් කරද්දී අරමුණ අමතක වී ඔහේ ඇවිදින බව දැනිනි. නැවත සිහි එළඹෙන විට මද වේලාවක් සිහියෙන් තොරව ඇවිද්ද බව දැනිනි. නැවත ඊතා සෙමෙන් පායට අවධානය යොමු කර පාය එසවෙන විදිය යන විදිය නැව තබන විදිය ගැන සිතුවෙමි. එයද ටික වේලාවකින් සිහියෙන් ගිලිහි ගොස් ඇති බව වැටහි. නැවත සිහියට පැමිණ නැවත පායට සිත යොදවන විට ඒ එසවීමද එකවර නොව අවස්ථා කීපයකින් සිදුවන බව දැනිනි. මුලින්ම විලුඹ කොටස, පසුව අනික් කොටස් එසවෙන බව දැනිනි. මේ විදිහට සක්මන් භාවනාව කරන අතරතුර සිහිය වෙනත් අරමුණු වලටද ගොස් නැවත සිහියම එළඹවා ගතිමි. අ කොහොමද අපිට ඔය වගේ තැනකින් තමයි පටන් ගන්න සිද්ධ වෙන්නේ? මොකද අපි සාමාන්‍යයෙන් අපේ හිත අතීත අනාගත අරමුණු වල තමයි සාමාන්‍යයෙන් নিমগ্ন වෙලා තියෙන්නේ. ඒ ඔස්සේ තමයි යන්නේ. ඉතින් අපි මුලින්ම ඉතින් මේ භවනාවට ප්‍රවිෂ්ඨ වීමක් වශයෙන් අනිවාර්යෙන් සතිය පිහිටව ගන්න අවශ්‍යයි. කියන්නේ අපි මේ වර්තමානට හිත ගන්න නැතුව මොකක්වත් කරගන්න හැකියාවක් නැහැ. ඒ නිසා මේ වර්තමානයේ හිත ගැනීම සඳහා විවිධාකාර උපක්‍රම ඉතින් අපිට පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. ඉතින් අපි මේ සක්මන් භාවනාව ඒ සඳහා හොඳම උපක්‍රමයක්. මොකද අපිට මේ කය නිරන්තරයෙන් එතකොට යම්කිසි මේ වර්තමාන ක්‍රියාවලියක මේ නිරත වෙනවා. අපිට තියෙන්නේ මේ වර්තමාන කයේ ක්‍රියාකාරීත්වයට අපේ හිතත් එකඟ කරගන්නයි තියෙන්නේ. මොකද හුඟක් වෙලාවට අපේ කයත් එක්ක නෙමෙයි අපේ හිත ඉන්නේ. හුඟක් වෙලාවට අපි වෙන වෙන ලෝකවල තමයි ඉන්නේ. කය ඇවිදිත් ඇවිද්දට නැත්නම් කය සක්මන් කළාට අපි මොනාහරි අනාගත දෙයක් ගැන සිහිනමවමින් ඒවා ගැන අපේක්ෂාවන් ඔස්සේ යමින් තමයි අපි ගත කරන්නේ. නමුත් එහෙම නැත්නම් අපි හිතමු අතීතේ මාක් හරි මතකයක් ඔස්සේ යමින් තමයි ගත කරන්නේ. දැන් අපි මේ සක්මන් භාවනාවක ඉගෙන ගන්නවා මේ කය දැන් සක්මන් කරනවා කොහොමද අපි මේ සක්මනත් එක්ක හිතත් පවත්වන්නේ අන්න කයේ මේ සක්මනට නැත්නම් කයේ ක්‍රියාකාරීත්වයට කයේ චලනයට අපේ හිතත් නිකන් ඒකාබද්ධ කිරීමක් ඒකාත්මීය කිරීමක් තමයි සිද්ධ වෙන්නේ මේක සරලව පටන් ගන්න පුළුවන් වම දකුණ කියලා ඒ කියන්නේ හොඳට වම් පාදයක් පොළවේ වදිනකොට Tamanට ඒක විශ්වාසයි නං මේ ඇවිල්ලා වම් පාදය මේක දකුණ නෙමෙයි හොඳට විශ්වාසයි දැන් මේ වදිනවත් එක්ක ඇතරම වදින්න කලින් වම කියලා වැඩක් නැහැ හොඳට වැදුනට පස්සේ ස්පර්ශ වුණාට පස්සේ හොඳට නිකන් ඒක තහවුරු කරනවා වගේ. මේක ස්ථිර කරනවා වගේ ඔන්න වම කියලා මෙනෙහි කරනවා. ආ ඊළඟට දකුණු පාදයේ පොළවේ වදිනවා. හරියට ඒ ස්පර්ශය තහවුරු කරනවා වගේ තමන්ට ඒක විශ්වාසයි දැන් වම නෙමෙයි දැන් මේක තකුණයි කියලා විශ්වාසයි. අන්න ඒක විශ්වාස කිරීමක් වශයෙන්, ඒක තහවුරු කිරීමක් වශයෙන් ඔන්න දකුණ කියලා මෙනෙහි කරනවා. එතකොට අපිට මේ උපක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. හොඳට එතනට එතනට හිත ගන්න. දැන් වර්තමාන වශයෙන් ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. වර්තමාන අත්දැකීමක් තියෙනවා අපි හොඳට අපේ හිතත් මේ වර්තමාන අත්දැකීමත් එක්ක මුසු කරනවා. වර්තමාන අත්දැකීමට අපි එකඟ කරනවා. ඉතින් ඔය හරහා ඔන්න ටික ටික අර හැමතැනම විසිරිච්ච හිත දැන් ටික ටික ටික ඒකාග්‍ර වෙලා මේ ක්‍රියාවලියට එන්න පටන් ගන්නවා. ඉතින් ඒ ඕක ඉතින් කාලයක් කරනකොට තමයි ටික ටික හිත මේ ක්‍රියාවලියත් එක්කම ඉන්න පටන් ගන්නෙ. එහෙම නැත්නම් ඉතින් අර පියවර දෙක තුනක් යනකොට ආයෙත් එයාට පුරු පුරුදු මොනවා හරි අතීත අරමුණු ඔස්සේ යනවා. නැත්නම් අනාගත අරමුණු ඔස්සේ යනවා. ඒක ඉතින් ස්වාභාවිකයි. මොකද අපේ හිත පුරුදු වෙලා නැහැ ඒ තරම්ම මේ වර්තමානයේ ඉන්න. අනිත් එක අපි මේ කරන ක්‍රියාවලියත් ඊටාම සරලයි. ඉතින් හුඟක් දෙනකොට ප්‍රශ්නයක් නැගෙන්න පුළුවන්. ඇයි මේ තරම් මේ සිල් අරගෙන මේ තරම් මේ මෙච්චර දුර ගෙවාගෙන ඇවිල්ලා මේ අපි පුංචි කාලේ කරා වගේ මේ වම දකුණ කරන්නේ ඇයි කියලා කෙනෙකුට ප්‍රශ්නයක් නැගෙන්නත් පුළුවන්. ඉතින් අපි මෙතන ඇත්තටම ගැඹුරක් තියෙනවා. අපි මොකද හුඟක් වෙලාවට අපි ඉන්නේ අපි හදාගත්ත සංකල්ප තුල. දැන් මෙතන මේ අපි හිතින් හදාගත්ත සංකල්ප බැහැර කළා සම්පූර්ණ මේ වර්තමාන වශයෙන් සිද්ධ වෙන ක්‍රියාවලියක වර්තමාන ඍජු අත්දැකීමක අපේ හිත පවත්තන්න තමයි අපි උත්සාහත් වෙන්නේ. මේක අපි නොදන්නුවාට නොදන්න ඒ කියන්නේ අපිට ඒ තරම් නොතේරුණාට මුලදී මේක සෑහෙන්න ගැඹුරක් තියෙනවා. මොකද අපි හිතින් හදාගත්ත දේවල් හිතේ තියෙන විවිධාකාර සිතුවිලි ඔස්සේ යමින් තමයි අපි සාමාන්‍යයෙන් ජීවිතය ගත කරන්නේ. නමුත් මෙතන එහෙම මොකක්වත්ම නැහැ. වර්තමාන වශයෙන් කායික ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඒ කායික ක්‍රියාවලියට අපි හොඳට අපේ මනස ඒකාග්‍ර කරනවා. අනේ ඒ තුළ ලොකු සතියේ දියුණුවීමක් ඊළඟට සමාධියේ දියුණුවීමක් ප්‍රඥාවත් ටික ටික එතනට එන්න ගන්නවා. ඒ නිසා උත්සාහයෙන් කරගෙන යන්න හිත පිට යාම ස්වාභාවිකයි. ඒක පිට ගිහිල්ලා අපි දුන් ටික වෙලාවකින් ඔක දැනගත්තට පස්සේ ආයෙත් මෙතෙන්ට එන්න. පිට යාම සම්බන්ධයෙන් පශ්චාත්තාප වීමක්වත් Tamanට දේශ කර ගැනීමක්වත් තේරුමක් නැහැ. අපිට තියෙන්නේ අම්ම අවස්ථාවක මතක් වුණා නම් ඔන්න දැන් මේ වෙලාවේදී අපි තුමු දකුණයි තියෙන්නේ බිම ස්පර්ශලා තියෙන්නේ අන්න එතෙන්ද දකුණ කියලා ආයෙ පටන් අරන් ඉස්සරහට යනවා. ඊළඟට මේකේ ආරම්භක යෝගීන් ඉන්නවද දන්නේ මේ මේ වැඩසටහනේ. කෙසේ නමුත් ඉතින් වචන කීපයක් එයාට ඉන්නවා නම් මේ වචනයක් කියනවා නම් සමහර කෙනෙකුට ඉතින් මේ වම දකුණ කියන දෙක අතරමැදදී හිත පිට යන්න පුළුවන්. මෙතන ඇත්තටම පුංචි කාල පරිච්ඡේදයක් තියෙන්නේ. නමුත් මේ පුංචි කාල පරිච්ඡේදය අතරතුර පවා හිත පිට යන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපිට මේක මේ ක්‍රියාවලිය චුට්ටක් සංකීර්ණ කරලා දෙන්න පුළුවන්. වම දකුණ කියනවා වෙනුවට ඔසවනවා, තබනවා කියලා දෙකට කඩලා දෙන්න පුළුවන්. එතකොට මේ එසවීමේ මුළු ක්‍රියාවලියම බලන්නත් අවශ්‍යයි. තැබීමේ මුළු ක්‍රියාවලියත් බලන්නම අවශ්‍යයි. ඊළඟට අනිත් පාදයේත් එසවීමේ මුළු ක්‍රියාවලියම බලනවා, තැබීමේ මුළු ක්‍රියාවලියම බලනවා. ඒ වගේම එසවීමේ ක්‍රියාවලියේ යම් සම්දිස්ථානයකදී අපිට ඔසවනවා කියලා මෙනෙහි කරන්නත් පුළුවන්. තැබීමේ ක්‍රියාවලියේ යම් සම්දිස්ථානයකදී යම් Tamanට හොඳට දැනෙන අවස්ථාවකදී තබනවා කියලා මෙනෙහි කරන්න පුළුවන්. එතකොට මේ මේ ඔසවනවා, තබනවා, ඔසවනවා, තබනවා කියලා අපිට අර දැන් මේක අර යම් කටයුතු රාශියක් නැත්නම් කලින්ට වඩා ටිකක් මේකේ කරන්න වැඩක් තියෙන නිසා හිත පිට යන ගතිය අඩුයි. ඉතින් ඒ නිසා මේ වගේ උපක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකම තුනට කඩලක් දෙන්න පුළුවන් ඔසවනවා, ගෙනියනවා, තබනවා කියලා. ඒතකොට තවත් ඉතින් හිතට වැඩක් පැවරෙනවා. මේක හොඳට සමීප වෙලා බලන්න. මොකද අපි යම් අපි අපේ හිත වෙනත් අරමුණකට ගිහිල්ලා තිබුණොත් මේ ක්‍රියාවලියෙන් යම් කොටසක් අපිට මගහැරෙනවා. අපි හිතමු අපි මේ ඔසවනවා, තබනවා කිය කී ගියා. ඒකත් එක්කම අපි හිටියා. නමුත් අපි හිතමු අපේ හිත ඔන්න වෙන අරමුණකට ගියා. ඒ අතරෙත් මේ කය සක්මනේ නිරත වෙනවා. ඒ නිසා අපිට ඒ කාල පරිච්ඡේදෙදි සිද්ධ වෙච්ච දේවල් ටික අහිමි වෙලා. අපිට සිහිය දියුණු කරගැනීම සඳහා තිබිච්ච අවස්ථාවක් ගිලිහිලා ගිහිල්ලා. ඉතින් අපි පොඩ්ඩක් අපේ මනසට ඒක හේතු ගන්නනවා නම් අන්න පොඩ්ඩක් මනස උනන්දු වෙනවා මේ සිද්ධ වෙන ක්‍රියාවලියෙන් උපරිම ප්‍රයෝජනෙ ගන්න. ඒ නිසා ඒ වගේ යම් යම් උපක්‍රම හරහා තමයි අපිට මේ හිත වර්තමානයට ගන්න සිද්ධ වෙන්නේ. එතකොට ඒ වර්තමානයට ගත්ත සිතක් තමයි ඊට පස්සේ අපිට තව දුරටත් එහාට ගෙනියන්න පුළුවන් වෙන්නේ. පර්යංග භාවනාව කිරීමේදී ඊතා සුළු වේලාවක් නාසයෙන් ඇතුල්වන හුස්ම වම් නාසිකාගයෙන් පමණක් ඇතුල් වී එයින් පිටවන බව දැනිනි. වැඩි වේලාවක් යන්න පෙර සිතවිලි වෙනස් වී අරමුණ ගිලිහි යයි. ඊතා අපහසුවෙන් නැවත සිහි එළඹවා ගත්තද නැවත ගිලිහි යයි. බෙල්ලේ වේදනාවක්ද දැනිනි. නිදිමත තද විදියට සිහිය පිහිටවීමට බාධාගෙන දෙයි. ඔව් ඇත්තටම ඉතින් නිදිමතට සාමාන්‍යයෙන් මේ හුඟක් වෙලාවට ඔය <laughs> අලුතෙන් එන අයට තියෙනවා. මොකද අපි හුඟක් වෙලාවට සෑහෙන කාර්ය බහුල ජීවිත ගත කරලා නම් ඉන්නේ. රාජකාරී කටයුතු වල නිරත වෙලා නම් ඉන්නේ. ඉතින් හුඟක් වෙලාවට ඒගොල්ලෝ ඇවිල්ලා ඉතින් පළවෙනි දවසේ දෙවෙනි දවසේ වගේ වෙනකම්ම නිදා ගන්නවා. ඉතින් ඒක ඉතින් සාමාන්‍යයෙන් අපි අත්දකින දෙයක්. හැබැයි ඉතින් ටික ටික උනන්දු වෙන්නයි තියෙන්නේ. මොකද ඉතින් අපේ හිත අර මේ සරල අරමුණක ඉඳලා පුරුද්දක් නැහැ. ඉතින් ඒ සරල අරමුණේ පොඩ්ඩක් ඉන්න පටන් ගන්නකොටම නිින්ද යනවා. ඒ නිසා පොඩ්ඩක් ඉතින් වෑයමකින් තමයි අපි මේක හුරු කරන්න සිද්ධ වෙන්නේ. කොහොමද මේ නිින්ද යන්නේත් නැතුව මේ හිත මේ අරමුණේ පවත්වන්නේ. අනිත් පැත්තෙන් කියන්න පුළුවන් අපේට يعني අපිටම භාවනාව කරගෙන යනකොට ටිකක් හිතේ එකඟතාවයකුත් ආවට පස්සේ නම් නිින්ද යන්නේ. ඉතින් අපිට තේරුම් ගන්න තියෙන්නේ අපේ නීවරණ පහෙන් ඔන්න හතරක්ම යන්තම් ජයගත්තා. හැබැයි අපි අඳ මැද්දේ තියෙන තීන මිද්දේට අහුණා. මොකද දැන් කාමච්ඡන්දේ තියෙනවා නම් අපිට නිින්ද යන්නේ නැහැ. ව්‍යාපාදයක් තියෙනවා නම් හිතේ නිදා ගන්න බෑ. ඊළඟට හිත විසිරිලා නම් ඒත් නිින්දයක් නැහැ. ඊළඟට හිතේ මොකක් හරි දෙගිඩියාවක් තියෙනවා නම් විචිකිච්ඡාවක් තියෙනවා නම් සැකයක් තියෙනවා නම් ඒත් නිින්දයක් නැහැ. ඉතින් ඔය ඔක්කොම ටික සමනය වෙලා උනාට පස්සේ තමයි නිින්ද යන්නේ. අපිට තේරුම් ගන්න තියෙන ඒ නිසා අපි මෙතෙන් දැන් මේ නිවරණ වලින් හතරක්ම සෑහෙන්න මැඩපවත්වගෙන තියෙනවා. හිතේ යම් එකඟතාවයක් ඇවිල්ලා තියෙනවා. හැබැයි තාමත් ඉතින් අපි තීන මිද්දට අහු වෙනවා. ඉතින් ඒකත් අපි තේරුම් ගත්තා නම් අපි ඊළඟට උත්සාහත් වෙන්න තියෙන්නේ කොහොමද මේ තීන මිද්ද ජය ගන්නේ. ඒක ඇත්තටම පරයන්කේදී කරනවට වඩා ටිකක් පහසුයි සක්මනේදී කරගන්න. මොකද සක්මනේදී අපි ඌමනාවෙන් කරන ක්‍රියාවලියක් ක්‍රියාවලියක් තියෙනවා. චේතනාපූර්වක යමක් කරනවා. ඒ නිසා සක්මනේදී බලන්න පුළුවන් තරම් يعني පාදයේ ස්පර්ශයක් ගානේ අපි ඉන්න උත්සාහත් වෙනවා. පියවරක් ගානේ ඉන්න උත්සාහත් වෙනවා. ඊට අමතරව අපි කලින් නොදකපු විස්තර ටිකක් බලන්නත් උත්සාහත් වෙනවා. දැන් හුඟක් වෙලාවට අපිට වෙන්නේ මුලදී අහුවෙන්නේ නැහැ හුඟක් විස්තර. මුලදී තියෙන ප්‍රකටම දෙයක් විතරයි හම්බෙන්නේ. අපි හිතමු පාදයක් ස්පර්ශ වෙනවා එතන තද ගතියක් විතරක් දැනෙනවා ඊළඟට ඊළඟ පාදයෙන් ස්පර්ශ වෙනවා තද ගතියක් විතරක් දැනෙනවා නමුත් ඔතන තද ගතියක් විතරක් නෙමෙයි තවත් දේවල් තියෙනවා උදාහරණයක් වශයෙන් අපි මේ ටයිල් පොළවේ නම් සක්මන් කරන්නේ මේක ඉතින් අපිට තද ගතිය දැනෙනවා වගේම මෙතන සිසිල් ගතියකුත් තියෙන්න පුළුවන් ඒ වගේම මෙතන සියුම් සිනිඳු ගතියකුත් තියෙන්න පුළුවන් ඒ නිසා අපිට පුළුවන් නම් තවත් ටිකක් මෙතන මේ විස්තර දැක ගන්නාසුලුව භවනාවේ යෙදෙන්න අන්න තව ටිකක් අපේ හිතේ අවදිමත් භාවයක් හැදෙනවා. තව ටිකක් හිත සූක්ෂම වෙනවා. සතිය ටිකක් තීව්‍ර වෙනවා. ඉතින් මේ සතිය තීව්‍ර වෙනවා කියන්නේ සතිය තියුණු වෙනවා කියන්නේ හිතේ අවදිමත් භාවය වැඩි වෙනවා. ඒ නිසා හිතේ අවදිමත් භාවය වැඩි වෙන්නේ ඉතින් සතිය දියුණු වීම හරහාමයි. ඒ නිසා අපි මේ ක්‍රියාවලිය තේරුම් අරගෙන තව තව සතිමත් වෙන්නයි උත්සාහත් වෙන්න තියෙන්නේ. තව තව සතිමත් වෙන්න සතිමත් වෙන්න. තව තව සියුම් විස්තර දැක ගැනීම සඳහා උත්සාහත් වෙන්න උත්සාහත් වෙන්න. අන්න හිතේ අර අවදිය හැදිලා, අවදිමත් බව හැදිලා අර හිත ඒකාග්‍ර වෙලා කාමචන්ද ආදී නීවරණ යටපත් වෙලා හොඳට දැන් සංසුන් වෙලා තියෙද්දිත් අන්න හිත අවදියෙන්ම ඉන්න පටන් ගන්නවා. ඒ නිසා මේක ටිකක් ඉතින් කාලයක් තිස්සේ පුහුණු කිරීම හරහායි සිද්ධ වෙන්නේ. ඉතින් අපි නිදිමත වළක්ව ගන්න කියලා මෙතෙන්දී හයියෙන් හුස්මගෙන වැඩකුත් නැහැ. අරමුණ මාරු කරලා වැඩකුත් නැහැ. එකපාරට නැගිටලා ගිහිල්ලා වැඩකුත් නැහැ. ඒ නිසා අපි මේක එකතකින් Tamanට තේරෙනවා නම් ක්‍රමානුකූලව හිත ඒකාග්‍ර වේගන යනවා කියලා. ඒක ගිහිල්ලා දිගට දිගට තව ටික ටික ඒ ඒ ඒකාග්‍රතාවය වර්ධනය කර කර සතිය දියුණු කර කර දිගට යන්නයි තියෙන්නේ. හොඳයි. ගෞරවනීය ස්වාමීන් වහන්ස මා පාර්යංක භාවනාව තෝරාගත් අතරෙහිදී මූල කර්මස්ථානයේ ලෙස ආස්වාස ප්‍රාස්වාසය පිළිබඳව අවධානය යොමු කළේ. ආස්වාසය සිදුවන විට ආස්වාසය ලෙසත් ප්‍රාස්වාසය සිදුවන විට ප්‍රාස්වාසය ලෙසත් මෙනෙහි කළෙමි. පළමුව නාස්කුහර දෙකෙන් ආස්වාස වන බවත් නාස්කුහර දෙකෙන්ම ප්‍රාස්වාස වන බවත් දැනුනි. නමුත් එම නිරීක්ෂණය වාර 3-4ක් සිදුන බව දැනෙනවත් සමගම සිත නොදැනීම වෙනත් අරමුණක් කරා ගමන් කළේය. වෙහෙසකරව එය රඳවා ගන්න උත්සාහය යෙදෙන විට සිත අතීතයට හෝ අනාගතයට දිව ඒ අතර කොන්දේ යම් සියුම් වේදනාවක් පැන නැගී අතර වම් මැලේද රිදුම් දෙන බව දැනිනි. සියල්ල අමතක කර කෙසේ හෝ සිත එක අරමුණකටගෙන මේ ආකාරයට බොහෝ වාරයක් වෙහෙසුනේමි. නමුත් සක්මන් භාවනාවේ දෙන විට සිත විසිරී නොගොස් එක අරමුණක රඳවා ගැනීමට පහසුය. මේ සියල්ල විමසා තවදුරටත් සිත සමාධිගත කිරීමට මාහට අනුකම්පාවෙන් පිහිටවන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. සක්මන් භාවනාවේ කියන්නේ Tamanට තේරෙනවා නම් හොඳට හිත එකඟතාවයක් හැදෙනවා, හිත සමාධිමත් වෙනවා කියලා ඒක වැඩිපුර නිරත වුණත් කමක් නැහැ. මොකද අපිට කියන්නේ ඒකෙන් ප්‍රයෝජනෙ ලැබුණාට පස්සේ ඒකෙන් හිත හිතේ සෑහෙන්න සතිමත් භාවය දියුණුනාට පස්සේ පහසුවෙන්ම ඊළඟට පරයන්කය කරගෙන යන්න පුළුවන්. මොකද සමාලාට පරයන්කේ අර තියෙන ඔහේ ඉන්න ගතිය නිසා හුඟක් කලන් නිින්ද යන්න පුළුවන්. ඒ වගේමයි අපි එතන වීරය සමබර කරේ නැත්නම් හිත විසිරෙන්න පුළුවන්. ඒ වගේ පොඩි පොඩි ගැටලු ටිකක් තියෙනවා. නමුත් සක්මන් භාවනාවේදී අපි අපිට නිකන් අර පොඩි පාලනයක් තියෙනවා වගේ ගතියක් තියෙනවා. මොකද අපි චේතනාපූර්වක යමක් කරනවා. උමනාවෙන් යමක් කරනවා. පාදයක් ඔසවලා තියෙනවා. එතකොට අපිට ඒ ගැන දැනුවත් වෙන්න පුළුවන්. ආ ඊළඟ පාදේ ඔසවලා තියෙනවා. එතකොට ඒ ගැන දැනුවත් වෙන්න පුළුවන්. එතකොට පොඩි පාලනයක් තියෙන ගතියක් තියෙනවා. ඒ නිසා හුඟක් වෙලාවට සක්මන යම්සි කෙනෙකුට ප්‍රිය නම් අල්ලගෙන තියෙනවා නම් ඒකම ලොකුම ජයග්‍රහණයක්. ඊට පස්සේ දැන් මේ කියලා තියෙන විදිහට කියන්නේ ඉඳගෙන කරන භාවනාවේදී හුස්ම රැලි කීපයක් බලනකොටම හිත පිට යනවා නම් ඉතින් එකක් තමයි ඉතින් අපි තාම අර හිතේ එකඟතාවය දියුණු වෙලා මදි සතිමත් භාවය දියුණු වෙලා මදි අනිත් එක තමයි තාම ඉතින් අපි මේ දේ හුරු කරලා නැහැ. පුහුණු කරලා නැහැ. ඉතින් පොඩ්ඩක් ඉතින් ඉවසීමෙන් තමයි යන්න වෙන්නේ. අපි හුඟක් වෙලාවට හිතනවා මේ අපි වාඩි වෙච්ච ගමන් හිත හරියටම මේ හුස්ම රටේ ටිකේ හැම්ම දිගටම තියේවි කියලා. ඉතින් එහෙමනම් තියෙන්නේ නැහැ. ඇත්තට මේ අපි හැමෝම ඉතින් ඔතනින් තමයි පටන් ගන්න. මොකද ඉතින් අපි ආරම්භක අවධියේදී හුඟක් වෙලාවට අපි අධෛර්ය වෙනවා මේ මෙච්චර ඉතින් උත්සාහ කරනවා දැන් මේ සීලේකුත් සමාදන් වෙලා ඉන්නවා මෙච්චර දැන් කැප වෙනවා ඒත් මේ හිත පිට යනවා නැත්නම් හිත වෙන අරමුණු වලට දුවනවා. ඉතින් පොඩි කනස්සල්ලක් ඇති වෙන්න පුළුවන්. නමුත් ඒ තේරුම් ගන්න තියෙන්නේ තාම ඉතින් අපේ හිතේ තියෙන පුහුණුව මදි. හිත මේ සරල උපේක්ෂා සහගත ඒකාකාරී අරමුණේ ඉන්න තාම කැමති නැහැ. එයාට ඉතින් මොනා මොනා හරි යාට අර ප්‍රිය උපදවන යම්කිසි පරණ අරමුණ වලට මෙයා දුවගෙන යනවා. ඉතින් හැබැයි ටික ටික ඉතින් මේක හුරු කරන්න හුරු කරන්න. එයා දිවනවා. ඉතින් අපි ආයෙ ගනලා තියෙනවා. ආයෙත් ඉතින් පොඩ්ඩක් යනවා. ආයෙත් ඉතින් එයා දුවනවා. ආයෙත් ගනලා තියෙනවා. ආයෙත් පොඩ්ඩක් යනවා. ආයෙත් දුවනවා ගනලා තියෙනවා. ඉතින් එයා අතරින්නෙත් නෑ අපි අතරින්නෙත් නෑ. අපි ඔහොම යනවනම් ටික ටික ටික ටික දන්නේම නැතුව අන්න එයා দমনය වෙනවා. හිත দমনය වෙනවා. හිත দমনය වුණා නම් ඊට පස්සේ කරන්න තියෙන වැඩේ එච්චර අමාරු නෑ. ඉතින් ඒ හිත দমনය කරගන්නකම් ඉතින් ටිකක් හැයෙන ධෛර්යයකින් යන්න ඕනේ. අනිත් එක තමයි අපි හුඟක් වෙලාවට එක පාටම නිකන් සමාධියක් බලාපොරොත්තුෙන් යනවා කියන එකත් එච්චරම නුනට හුරු නැහැ. මොකද අපි එතෙන්දී තියෙනවා නිකන් අර ලොකු දෙයක් අපි බලාපොරොත්තුවක් තියනවානේ. තාමත් මේ හම්බුන්නේ නැහැ. තාමත් හිතේ සමාධිය හම්බුන්නේ නැහැ කියලා නිකන් අර පසුතැවිල්ලක් තියෙනවා. නමුත් ඊට වඩා අපිට පුළුවන් නම් ඔන්න මේ වාරයේදී මම හුස්ම රැලි එක දිගට හුස්ම රැලි 10ක් බලාගත්තා. බැරිද මට ඊළඟ වාරයේදී හුස්ම රැලි 11ක් බලන්න. ඉතින් ඔතන සමාධියක ප්‍රශ්නයක් නැහැ අපිට. අපිට තින්නේ වර්තමාන මොහොතේ ඔන්න දැන් හුස්ම රැල්ලක් ගන්න ඉදිරියපත් වෙනවා. ඒ හුස්ම රැල්ලක් ගානේ අපි සතිමත් වෙනවා. ඊට වඩා ලොකු ප්‍රාර්ථනාවක්, ලොකු බලාපොරොත්තුවක්, අපේක්ෂාවක් නැහැ. මේ වර්තමාන වශයෙන් පහළ වෙන හුස්ම රැල්ල තුළ බොහෝම තෘප්තිමත්ව ඉන්නවා. බොහෝම සැහැල්ලුවෙන් ඉන්නවා. වැඩි බලාපොරොත්තු මොකක්වත්ම නැහැ. හුස්ම රැල්ලක් එනවා. ඒකත් බලා ගන්නවා. ආයි තව හුස්ම රැල්ලක් එනවා. ඒකත් බලා ගන්නවා. ආයි හුස්ම රැල්ලක් එනවා. ඒකත් බලා ගන්නවා. අපිට අර මේ විදිහට සරල භාවයකට එන්න පුළුවන් නම් අපිට අර බලාපොරොත්තු ටික ඔක්කොම අමතක වෙලා දන්නේම නැතුව බලාපොරොත්තු ඉෂ්ට වෙනවා. ඉතින් වගේ දෙයක් තමයි මෙතන තියෙන්නේ. අපි හුඟා දේවල් බලාපොරොත්තු වෙන්න ගියාමත් සමාධියක් ඉල්ලන්න ගියාමත් ඒක ලැබෙන්නේ නැහැ. ඉතින් ඊට වඩා හොඳයි තියෙන හුස්ම රැල්ල දිහා බල බලා ඉඳද්දී දන්නේම නැතුව හුස්ම රැලි ගානක් පෙළ ගැහිලා ඉවිල්ලා හිත සමාධිමත් වෙනවා. හොඳයි. මම භාවනාවට නවකෙකු වත් ආනාපාන සතියට කැමැත්තෙමි. නමුත් ආනාපානයේදී උඩුතොලෙහි හෝ නාසිකාග්‍රයේ හුස්ම රැල්ල ස්පර්ශ වීම මට ග්‍රහණය කරගත නොහැක. මීට වසර කිහිපයකට ඉහතදී එම ස්පර්ශය ග්‍රහණය කර ගැනීමට හැකියාවක් තිබුණි. මේ හැකියාව භාවනාව පුහුණු කිරීම තුළ ඉදිරි කාලයේදී නැවත ලබා ගැනීමට උපදෙස් පතමි. දරුවන් සරණයි. අපි හැබැයි එක පාටම උතන ස්පර්ශ වෙන ස්ථානය හරියටම හඳුනගන්න යනවා වෙනුවට පොඩ්ඩක් එතෙන්ට එන්න වමනා කරන පසුබිම මුලින් සකස් කරගන්නවා නම් වඩාම හොඳයි. අපි සාමාන්‍යයෙන් කරන්න තියෙන ඉස්සලා වාඩි වෙනවා. වාඩි වුණාමත් පොඩ්ඩක් බලන්න මේ ඉරියව්වේ යම් සමබරතාවයක් තියෙනවද කියලා. අපි එක පැත්තකට ඇලවෙලා වගේ ඉන්නවා නම් ඒකත් එච්චර සුදුසු නැහැ. අපේ ඉරියව්ව සමබර වෙන්න ඕනේ. ඊළඟට අපි තුමු අපේ ඇඳුම් පැළඳුම් එහෙට මෙහෙට හිර වෙලා එහෙම නැතුව, තද වෙලා නැතුව යම් සැහැල්ලු භාවයක් මේ ඇඳුම් පැළඳුම් වල තියෙනවා. ඊළඟ අපි හිතමු අපේ අත් දෙක උනත් හිර කළා තද කළා නෙමෙයි බොහොම සැහැල්ලුවෙන් තියෙනවා. ඇස් දෙකත් හුඟා තද කළා හිර කළා වහගෙන නෙමෙයි හරියට නිකන් බොහොම નિરાයාසයෙන් වහගෙන ඉන්නවා. ඊළඟට අපි හිතමු පාද දෙකත් තද කළා හිර කළා නෙමෙයි බොහොම සැහැල්ලුවෙන් තමයි තියෙන්නේ. මුළු කයෙම යම් සැහැල්ලුවක් තියෙනවා. අන්න කායික වශයෙන් සැහැල්ලුවක් තියෙනවා නම් ඒකම හිතේ සමාධිමත් භාවයක් කරා අපිව එක්කගෙන යනවා. ඉතින් අපි ඒ විදිහට ඉරියව්ව සකස් කරගෙන අපිට පුළුවන් නම් මේ කයට පොඩ්ඩක් හිත යොදලා බලන්න. මොනවද මේ කයේ වර්තමානය දැනෙන්නේ? ඒ කියන්නේ අපි එකපාරට මේ හුස්ම රැල්ල වදින තැන බලනවා වෙනුවට ඉස්සෙල්ලා අපි පොඩ්ඩක් මේ වර්තමානට හිත ගන්න ඕනේ. දැන් මෙතෙක් කාලයක් අපි දුමු අතීත අරමුණු ඔස්සේ දුවදුවා හිටියා. අනාගත අරමුණු ඔස්සේ දුවදුවා හිටියා. එහෙම හිතක් තමයි දැන් මේ අපි ටික ටික මෙල්ල කරගන්න හදන්නේ. ඒ නිසා අපිට ඉතින් එකපාරට මේක වදින හුස්ම රැල්ල වදින තැන දක ගන්නව වෙනුවට අපිට තියෙන දැන් පුළුවන් ද මේ වර්තමාන ඉන්න ඉරියව්වේ ඉන්න. වර්තමාන ඉන්න ඉරියව්වේ බොහොම සැහැල්ලුවෙන් මට ඉන්න පුළුවන්ද? එතකොට අන්න Tamanට තේරෙනවා මේ දැන් මේ හොඳට වාඩි වෙලා ඉන්නවා. හොඳ කපාද දෙක නැමිලා තියෙනවා. අත් දෙක ඔඩොක්කෝ මත තියෙනවා. නැත්නම් එක අතක් මත එක අතක් තියෙනවා. දන හිස් දෙක මත තියෙනවා. ඊළඟට අපි කයේ උඩු කොටසේ බරක් යට කොටසට දැනෙනවා. ඒ වගේ යම් යම් සලකුණු තියෙනවා. තමන් මේ වර්තමානයේ ඉන්න බවට නිරූපණය වෙනවා. ඒ කියන්නේ අපි වර්තමානයේ ඉන්න බවට යම් සලකුණු ටිකක් අපි අල්ලගන්නවා නම් අන්න ටික ටික වර්තමානට හිත එන්න පටන් ගන්නවා. නැත්නම් අපි ඉන්නේ තනිකර අතීතයක් ඔස්සේ අනාගතයක් ඔස්සේ. දැන් ඒවා අතහැරලා බලනවා මොනවාද මේ දැන් දැනෙන්නේ. මේ මොහොතේ දැනෙන්නේ මොනවාද? එතකොට ඉතින් අපිට සමාලාවට මේ අත් දෙකක් අතර තියෙන උණුසුම දැනෙන්න පුළුවන්. ඊළඟට මේ පාදවල ගැටීම දැනෙන්න පුළුවන් ස්පර්ශය දැනෙන්න පුළුවන් නැත්තම් මේ ඉන්න කොට්ටේ මේ වඩලා ඉන්න කොට්ටෙත් එක්ක නැත්තම් පුටුවත් එක්ක ඒ තියෙන පීඩනය දැනෙන්න පුළුවන් මෙන්න මේ වගේ පොඩි පොඩි සලකුණු හරහා අන්න තේරුම් ගන්න පුළුවන් දැන් ඔන්න ටිකක් වර්තමානට හිත ඇවිල්ලා. මේ තියෙන සරල සලකුණු වල ඔන්න දැන් හිත ටිකක් ඉන්නවා. ඊට දැන් මේ ඉරියව්ව තුළ පොඩ්ඩක් හිත හැල්ලුවෙන් පවත්වනකොට තමන්ට දැනෙන්න පුළුවන් මේ කයේ ඔන්න යම් ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙනවා. ඒක නිකන් ඔහේ ඉන්නවත් නෙමෙයි. එයා විසින්ම යම් ස්වාභාවික ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙනවා. ඉතින් ඒකෙදි හම්බ වෙන එක ක්‍රියාකාරීත්වයක් තමයි ඔය ආනාපාන ආනාපානය නැත්නම් ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය. ඉතින් අපිට පුළුවන් ඒ ගැන දැනුවත් වෙන්න. ඉතින් තාම එකපාරටම මේ අපේ හිතේ කැමැත්ත තියෙන්න පුළුවන් ආනාපාන සතිය වඩන්න ඕනේ කියලා. නමුත් අපි උත්සාහ කරාට ඒක ඒ තරම්ම දැනෙන්නේ නැත්නම් ඊට මෙහාදී තව උපක්‍රම තියෙනවා. ඉතින් මේ ගමන යන්න. එකක් තමයි පිම්බීම හැකිලිම භාවනාවට දාන්නත් පුළුවන්. ඒ නිසා පොඩ්ඩක් බලන්න, ඒ කියන්නේ ආධුනික යෝගාවචරයෙක් නම් ආනාපාන සතිය තාම මේ අහුවෙන්නෙත් නැත්නම් හිත හුඟා පිට දුවනවා නම් පොඩ්ඩක් ওই වගේ ඉරියව්වට හිත ගත්තට පස්සේ බලන්න මේ හුස්ම රැල්ලක් ඇතුළු වෙනවත් එක්ක නැත්නම් ආශ්වාසයක් සිද්ධ වෙනවත් එක්ක උදරයේ චලනයක් සිද්ධ වෙනවා. උදරය යම් ප්‍රමාණයක් ඉස්සරහට නිරාගෙන එනවා. උදරය පිම්බෙනවා. ඊළඟට හුස්ම පිට වෙනවත් එක්ක උදරය ආපස්සට යනවා. උදරය හැකිලෙනවා. ඉතින් අපිට මේ පිම්බීමේ හැකිලීමේ ක්‍රියාවලිය පාවිච්චි කරන්න පුළුවන් සතිය පිහිටවන්න. ඒ නිසා මේ වගේ සරල උපක්‍රම තමයි අපිට මුලදී පාවිච්චි කරන්න සිද්ධ වෙන්නේ. ඊට අමතරව මේ පිම්බීමේ ක්‍රියාවලියේදී පිම්බෙනවා කියලා මෙනෙහි කරන්නත් පුළුවන්. හැකිලීමේ ක්‍රියාවලියේදී හැකිලෙනවා කියලා මෙනෙහි කරන්නත් පුළුවන්. අර සක්මන් භාවනාදී වම දකුණ කියලා මෙනෙහි කරනවා වගේම මේ වෙලාවේදී ඔන්න පිම්බෙනවා. ඒක හොඳට දැන් විශ්වාසයි. මේ හැකිලීමක් නෙමෙයි පිම්බීමක් කියලා. අන්නේ පිම්බීමේ ක්‍රියාවලියදී පිම්බෙනවා කියලා මෙනෙහි කරනවා. ඊළඟට හැකිලීමේ ක්‍රියාවලියදී හැකිලෙනවා කියලා මෙනෙහි කරනවා. ඉතින් අපිට මේ වගේ උපක්‍රමයක් පාවිච්චි කළා ඉතින් වර්තමානට ගත්තා නම් ඊට පස්සේ ටිකක් මේක පුරුදු වුණාට පස්සේ ඕන්නම් ආනාපානට යන්නත් පුළුවන්. මොකද මෙතනින් සතිය පිහිටියාට පස්සේ ඊළඟට ආනාපාන සතියට යනවා කියන එක එච්චරම අමාරු වැඩක් නෙමෙයි. එතෙන්ට ගිහිලා තමයි ඊළඟට මේ හරියටම කොහෙද වදින්නේ කියන එක බලන්න පුළුවන්. ඒ නිසා එක පාටම අරක හම්බුනේ නැහැ කියලා අපේ හිතේ දුකක් ඇති කරගන්නව වෙනුවට මේ ඊට කලින් වමනා කරන හේතු ටික හදාගන්න ඊට පස්සේ ඕක ඉස්සරහට යන්න පුළුවන්. හොඳයි. ආදුනික යෝගාචරව යෝගාචරයින් වන මා ඇතුළු තවත් කිහිප දෙනෙකු ප්‍රථම වතාවට මෙවැනි භාවනා වැඩසටහනකට සම්බන්ධ වෙන්නේ. ඒ නිසා අපාට යම් උපදෙස් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි. හරි. අපි ඇත්තම නිසරණේ විශේෂයෙන්ම මූලිකත්වය දෙන්නේ සතිමත් භාවය දියුණු කිරීම සම්බන්ධයෙන් නැත්නම් සතිපට්ඨාන භාවනාවට කියලා කියන්න පුළුවන්. ඉතින් ඒකෙදී අපි ක්‍රම කීපයක්ම පාවිච්චි කරනවා. එකක් තමයි අපි සක්මන් භාවනාවෙන් පටන් ගන්න පුළුවන්. සක්මනකට සක්මනක යෙදිලම පරයන්ක භාවනාවට එන්න ඒක තමයි වඩාම සුදුසු. සක්මන් භාවනාවේදී අපි ඉතින් කැටි උපදේශ ටිකක් කියනවා නම් ඉතින් සක්මන් මලු තියෙනවා. ඊළඟට මේ මෙතනත් ඉතින් ඔය දකින්නවා මේ මේ ලනුපැදුර එහෙම තියෙනවා. ඉතින් අපි මේ තෝරාගත්ත සක්මන් මළුවක පොඩ්ඩක් ඒ සක්මන් මළුවේ ඉස්සෙල්ලම මොකක්වත් භාවනාවක් ගැන ලොකු බරක් ගන්න නැතුව පොඩ්ඩක් එහාට මෙහාට ඇවිදිනවා. ගිහිල්ලා ඒ ගැන පොඩි නිකන් ඒ ගැන ඒකට ටිකක් හුරු වෙලා ඊට පස්සේ අපිට හුරු පුරුදු වේගයේම පවත්වමින් අපි උත්සාහත් වෙනවා මේ පාදයේ ස්පර්ශයක් ස්පර්ශයක් ගානේ එතනට එතනට අවධානය යොමු කරන්න. ඇත්තටම අපි මේ භාවනාව සංකීර්ණ කරගන්න අවශ්‍ය නැහැ. කරන්න තියෙන ඊටාම සරල දෙයක්. කියන්නේ අපේ පාදයක් දැන් අපි ඇවිදිනවා ඇවිදිනකොට මේ පාදයක් පාදයක් ගානේ මේ පොළවේ ස්පර්ශ වෙනවා. ඒ ස්පර්ශ වෙන වාරයක් පාසා ස්පර්ශන මොහොතේ අපි අපේ අවධානය එතෙන්ට යොමු කරනවා. අපිට පොළවේ වදිනවා අපිට දැනෙනවා. ඒ දැනීමට අපි හොඳට හිත එකඟ කරනවා. අපේ මුළු අපි තුමු විසිරීලා නම් අපේ හිත තියෙන්නේ. ඒ විසිරිච්ච ශක්තිය, විසිරිච්ච හිත ගෙනල්ලා අර අතෙන්ට යොමු කරනවා. ටික ටික ටික අර එතකොට හිතේ එකඟතාවයක් වර්ධනය වෙනවා. හිත වර්තමානට එන්න පටන් ගන්නවා. ඉතින් අර කලින් විස්තර කරා වගේ ඉතින් මේක තව ටිකක් මේ සාර්ථක කරගන්න අපි මෙනෙහි කිරීමක් පාවිච්චි කරනවා. වම් පාදයක් වදිනකොට ඔන්න වම කියලා මෙනෙහි කරනවා. දකුණු පාදය වදිනකොට දකුණ කියලා මෙනෙහි කරනවා. ආයෙත් ඔන්න වම ආයෙත් දකුණ. ඉතින් සමහර කෙනෙකුට මේ අර වම දකුණ කියලා කියනවා අන්තිමට සමහරවට නොදැනුවත්ම වචන කියවිලා හැබැයි තාම වැඩේ සිද්ධ වෙලා නැහැ. ඉතින් එහෙම වෙලක් වැඩක් නැහැ. ඉතින් අපි තේරුම් ගන්න තියෙන්නේ වම කියලා කියන්න ඕනේ වම් පාදය හරියටම පොළවේ වැදුනහම. ස්පර්ශය වුණාම Tamanට දැනුණාම දැනුණාට පස්සේ තමයි අපි වම කියලා කියන්න තියෙන්නේ. ආයෙත් ඔන්න දකුණු පාදයේ පොළවේ වැදුණා දැනුණා අන්න දකුණ කියලා කිව්වා. ඉතින් මේ විදිහට තමයි අපි ටික ටික ටික හිත වර්තමානෙට ගන්න අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ අපි හිතමු දැන් අපිට පුළුවන් උනේ ඔන්න පියවර 5යි යන්න. හිත ඔන්න ආයෙ පිට ගියා. ඉතින් අපි හිතමු ඔන්න විනාඩි 5ක් විතරම ඔන්න ආයෙ අතරමං වෙලා හිටියා. මොනවා මොනවා හරි කල්පනා කර කර හිටියා. ඊට පස්සේ විනාඩි 5කට පස්සේ ඔන්න ආයෙ මතක් වුණා. ඔන්න දැන් ඉන්නේ සරණනේ. දැන් ඉන්නේ මේ සක්මනක් කර කර කියලා ඔන්න මතක් වුණා. අනේ වෙලාවේදී උන ආයෙත් අපිටම මේ වෙලාවේදී දකුණු පාදේ නම් පොළවේ ස්පර්ශ වෙලා තියෙන්නේ. ඉතින් වෙච්ච දේ ගැන මොකක්වත්ම පසුතැවෙන්නේ නැතුව අන්න එතනට ආයෙත් හිත ගන්න. එතනට හිත ඒකඟතාවය ඇති කරගන්න. ආයෙත් උන වම් පාදයේ පොළවේ වැදුනා උන ආයෙත් එතනට ගන්නවා. ඉතින් මේ විදිහට උන ආයෙත් අපි හිතමු ආයෙ පියවර පහක් යනවා. ඉතින් මෙහෙම මෙහෙම තමයි අපි හිතින් පටන් ගන්න තියෙන්නේ. ඊළඟට අපිට දැනට හැකියාව තියෙන පියවර පහක් යන්න නම් ඔය වගේ අඛණ්ඩව ඊළඟට ඉතින් අපි උත්සාහත් වෙන්න තියෙන්නේ කොහොමද මේ පහ හය කරගන්නේ හය හත කරගන්නේ ඉතින් මේ වගේ අපිට අර පේන ඉලක්කයක් තමයි දෙන්න තියෙන්නේ. එහෙම නැතුව හුඟක් බරපතල ඉලක්කයක් දුන්නොත් එහෙම හිත නිකන් වෙහෙසටපත් වෙනවා. හිතට ලොකු බරක් ඇති වෙනවා. නමුත් භාවනාවක් හැමතිස්සෙම බොහොම සැහැල්ලුවෙන් ඕනේ කරන්න. හිතේ තියෙනනේ එක්තරා අන්දමක නිකන් ප්‍රමෝදමත් බවක්, සැහැල්ලුවක්. දැන් මේ සෑහෙන අනිත් වැඩ කටයුතු ඔක්කොම ඉගෙන බැහැර වෙලා මේ තමන් එක ඉන්න වෑයම් කරන අවස්ථාවක්. ඒ වගේම දැන් සීලයක් ආරක්ෂා කරන අවස්ථාවක්. කියලා යම් පමණක නිකන් අර දැන් තමන් වෙනත් ලෞකික දේවල් එක්ක නිරත වෙච්ච තමන් දැන් ඔන්න තමන්ගේ එක්තරාන්දමකින් ආධ්‍යාත්මික දියුණුවක් ඇති කරගන්න උත්සාහයක් දරනවා නේද කියලා හරි අපිට පුංචි සතුටක් ඇති කරගෙන සැහැල්ලුවක් ඇති කරගෙන මේ වැඩේ කරන්න පුළුවන් නම් අන්න ඊටාම ලේසි. මොකද අපි හිත හුඟා බර කරගෙන හිර කරගෙන කල කිරිලා එහෙම කරනවා නම් ඉතින් මේක වැඩෙන්නේ නැහැ. ඒනොට අපි මේ සැහැල්ලු වෙලා දැන් නම් ඉතින් මොකක්වත් ප්‍රශ්න නැහැ. ටෙලිෆෝන් එක ළඟ ඇත්තෙත් නැහැ. ටීවී එක ඇත්තෙත් නැහැ. පත්තරෙත් නැහැ. මොකක්වත් නැහැ. දැන් තියෙන්නේ වම දකුණ බලන්න විතරයි තියෙන්නේ. මුළු ජීවිතේටම දැන් කරන්නේ එකම වැඩයි වම දකුණ බලන එක. කියලා වම දකුණ බලනවා නම් අන්න වැඩේ සිද්ධ වෙනවා. ඊට පස්සේ ඉතින් අපි හිතමු ඕක කළා යොලා හිතේ එකඟතාවයක් ඇති කරගෙන ඔන්න ඇවිල්ලා වාඩි වෙනවා. වාඩිනාට පස්සේ බලන්න අපි හිතමු අර කලින් විස්තර කරා වගේම ඉස්සෙල්ලා පොඩ්ඩක් ඉරියව්වට හිත ගන්න පුළුවන්ද කියලා බලන්න. දැන් හොඳට හරි බරි ගහලා වාඩි වුණා. ඒක සමබර ඉරියව්වක්. ඊළඟට ඇඳුම් පැළඳුම් වල ඒ තරම් හිර වෙලා තද වෙලා නැහැ. බොහොම සැහැල්ලුවෙන් තියෙනවා. ඊළඟට හොඳට කය ඍජුව තියාගෙන හිසත් කෙලින් තියාගෙන ඇස් දෙක බොහොම සාමාන්‍ය විදිහට පියාගෙන බලන්න මේ ඉරියව්වට හිත ගන්න පුළුවන්ද ඊළඟට මොනවාද වර්තමානයේ දැනෙන්නේ කලින් කිව්වා වගේම අත් දෙක අතර තියෙන ස්පර්ශය දැනෙන්න පුළුවන් කයේ බර දැනෙන්න පුළුවන් පාද දෙක අතර තියෙන ස්පර්ශය දැනෙන්න පුළුවන් ඔන්න වගේ පුංචි පුංචි සලකුණු ටිකක් හරහා ඔන්න අපේ හිත දැන් වර්තමානයේ ඇසුරු කරනවා අතීතෙත් නෙමෙයි අනාගතෙත් නෙමෙයි වර්තමානයේ ඇසුරු කරනවා ඔහොම ටිකක් වෙලා ඉන්නකොට තමයි කෙනෙකුට මේ කායේ තියෙන යම් ක්‍රියාකාරීත්වයන් හඳුනා පුළුවන් වෙන්නේ. ඉතින් નિરાයාසයෙන් අපි හුස්ම ගන්නවා. මේ කය හුස්ම ගන්නවා. අපි හුස්ම ගන්නවා කියනට වඩා හොඳයි. ඉතින් කය හුස්ම ගන්නවා. ඉතින් කය හුස්ම ගන්න දීලා අපිට පුළුවන් මේ හුස්ම ගැනීමේ ක්‍රියාවලිය ගැන දැනුවත් වෙන්න. ඒකට තමයි ඉතින් අපි ඊට පස්සේ උත්සාහත් වෙන්නේ. කයට નિરાයාසයෙන් හුස්ම ගන්න දෙනවා. අපි ඒකෙත් එතෙන්දි දැනෙන දේවල් ගැන අපි පොඩ්ඩක් අවධානයෙන් ඉන්නවා. කලින් විස්තර කරා වගේම එතෙන්දි දැනෙන එක ප්‍රධාන දෙයක් තමයි මේ පිම්බීම හැකිලිම. ඒක ටිකක් රළුයි ආනාපානයට වඩා ඒ නිසා හුඟක් ආධුනික යෝගාවචරයෙකුට මේ පිම්බීම හැකිලිම භාවනාව අල්ලගන්න පහසු වෙන්න පුළුවන්. එතෙන්දී අර අවධානය තියන්නේ මේ උදර ප්‍රදේශයේ. දැන් ආනාපානෙන් නම් අවධානය තියන්නේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ. මේ පිම්බීම හැකිලීමේදී අවධානය තියන්නේ උදර ප්‍රදේශයේ. ඒතර එතන අපි අවධානයෙන් ඉන්නවා. එතකොට ඔන්න යම් මේ උදරේ චලනයක් සිද්ධ වෙනවා. ඒ ගැන හොඳට දැනුවත්ව ඉන්නවා. ආයේ ආපසට යනවා, හැකිලෙනවා. ඒ ගැන දැනුවත්ව ඉන්නවා. ඉතින් මේ විදිහට මේ පිම්බීමක් හැකිලීමක් ගානේ දැනුවත් වෙනවා. ඉතින් මෙතෙන්ද හිත පිට යනවා නම් පිම්බෙනවා, හැකිලෙනවා කියලා මෙනෙහි කරන්න පුළුවන්. ඉතින් මේ වගේම සමාන ක්‍රමයක් තමයි ආනාපාන සතියදිත් තියෙන්නේ. එකම වෙනස අපේ ආනාපාන සතිය වඩනකොට මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ තමයි සිහිය පිහිටවන්නේ. නැත්නම් අවධානයෙන් ඉන්නේ. ඉතින් මම හිතනවා උපදේශ ටික ප්‍රමාණවත් කියලා. දවසේ අවසාන තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ දෙපා නැමද අවසර පතමි. කමඨහන් විස්තරයකට බාහිරව මෙම ප්‍රශ්නය විමසීම පිළිබඳව සමාව අයදිමි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෙවැනි වැඩමුළුවකදී උපෝසත සීලයේ සමාදන්ව භාවනාවේ යෙදෙන බැවින් මෙම පැනයට පිළිතුරු අපේක්ෂා කරමි. උපෝසත සීලයේ 6 වන සිල්පදයේ අනුව අවේලාවේ භාවිතා කළ යුතු වන්නේ අෂ්ටපාන පමණක්ද? උණුපැන් හෝ රත් කළ ගිලන්පස වැළඳීම නුසුසුසු වන්නේද යන්න පහදා දෙනමෙන් පාද නමස්කාර පෙරදරි විමසා සිටිමි. නෑ නෑ එහෙම එකක් නන් නැහැ. අෂ්ටපාණත් පුළුවන් මේ <clears throat> ගිලම්පස කියන එක එතනම බුදුහාමුදුරුවෝ කියන්නේ යාව ජීව වශයෙන් පෙන්ලා තියෙන්නේ. ඒ කියන්නේ ගිලම්පස කියන එක අපිට එකපාරක් වතුම භික්ෂුන් වහන්සේ නමක් නම් උන්වහන්සේට මේ ගිලම්පසක් කියන්නේ අපි තුමු බෙහෙත් කියලා බෙහෙතක් පිළිගන්නවට පස්සේ ඒක මුළු ජීවිත කාලෙම උනත් පරිහරණය කරන්න පුළුවන්. තා අෂ්ටපාන කියන එකේ වෙනස තියෙන්නේ ඒක පිළිගන්නවට පස්සේ අනිත් දවසේ උදේ අරුණට කලින් ඒක පරිහරණය කරන්න ඕනේ. නමුත් අපි තුමු ගිලම්පස වගේ දෙයක් දවසේ ඕනම වෙලාවක පරිහරණය කරන්න හැකියාව තියෙනවා. ඒ නිසා රත් කරලා ගන්න අපි තුමු කෝපි එකක් වෙන්න පුළුවන්, තේ එකක් වෙන්න පුළුවන්, නැත්තම් කොත්තමල්ලි එකක් වෙන්න පුළුවන්. ඒකේ ගැටලුවක් නැහැ. ඉතින් ඒක බුදුහාමුදුරෝ මේ ඉඩ දීලායි තියෙන්නේ. ඔව් හකුරු ඒ වගේ තියෙනවා ಜಾති කීපයක් පෙන්ලා දීලා තියෙනවා මේ ගිතෙල්, බටර්, හකුරු, සීනි, තේලං තල තෙල් ඒ වගේ මේ ಜಾති කීපයක් පෙන්ලා තියෙනවා. ඒක දවස් 7ක් පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙත් වරදක් නැහැ. ඒ කියන්නේ දැන් ගිහි පින්වතුන් නම් ඒ කිසිම ප්‍රශ්නයක් නැහැ. භික්ෂුන් වහන්සේලාට නම් ඒක අපි පිළිගන්න පිළිගත්තට පස්සේ දවස් 7ක්ම දෙකට ඒක පාවිච්චි කරන්න පුළුවන්. ගිතෙල්, හකුරු, සීනි, ඊළඟට උක්පැණි වගේ දේවල් ඒ වගේ කොටසක් තියෙනවා. සත්හාකාලික කියලා කියන්නේ. ඉතින් මේ බෙහෙත් ද්‍රව්‍ය වර්ෂයේම තමයි ඒකෙත් තියෙන්නේ. හැබැයි එකම දේ අර ඒකේ යම් පෝෂණ ගුණයක් තියෙනවා. කතරමෝක පණවන්නත් හේතුලා තියෙන්නේ බුදුරජාන් වහන්සේ අර රාත්‍රී ආහාරය වැළකින්න කියලා කිව්වට පස්සේ භික්ෂුන් වහන්සේලා යම් පමණක රෝග අතුරු වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ බලනවා මේ යම් පෝෂණයකුත් ලැබෙන්න පුළුවන් ඒත් හැබැයි ආහාරයකුත් නොවන දෙයක්. ඉතින් තමයි මේ බුදුහාමුදුරුව අනුමත කරන්නේ ගිතෙල් ඊළඟට යහකුරු සීනි මීපැණි ඒ වගේ මේ ಜಾති කීපයක් පෙන්වනවා සප්පි නවනීතං තේලං මතු පානිතං කියලා මේ කොටසක් පෙන්වන්නේ. ඉතින් ඒ જાති ටිකම දවස් 7ක් පාවිච්චි කරන්න පුළුවන්. නැවත නැවත පිළිගන්න අවශ්‍යත් නැහැ. නිසා දැන් මේ පින්වතුන්ටත් ඉතින් ගිහි පින්වතුන් වශයෙන් ඉතින් මේ පැණි ටිකක් බටර්, ගිතෙල් ඒ වගේ දේවල් අකුරු ගත්තයි කියලා වරදක් නැහැ. හොඳයි එතකොට අපිට මේ ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්න එපමණයි කාට හරි වාචික ප්‍රශ්නයක් යොමු කරන්න තියෙනවා නම් අවස්ථාව තියෙනවා. හරි. ඒ කියන්නේ ඇත්තටම හිතේ සමාධිය හදාගන්න විවිධ උපක්‍රම තියෙනවා. දැන් අර කිව්වා වගේම අපිටම සංගීතය වෙන්න පුළුවන් නැත්නම් වෙනවා කරේ අපි තමු හිතේ යම් බැඳීමක් ඇලීමක් ඇති වෙන දේවල් වලින් පවා හිතේ සමාධියක් හැදෙනවා. නමුත් බුදුහාඳුර පෙන්වන සමාධිය ඊට ටිකක් වෙනස්. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඊට වඩා මේ ඒ කියන්නේ ඒක ප්‍රඥාව දියුණු කර ගැනීම සඳහා පාදක කරගන්න පුළුවන් සමාධියක් තමයි බුදුහාඳුර පෙන්වන්නේ. හිතා ගන්න අපි හිතමු අපි සංගීත ඛණ්ඩයකට ඇහුම්කන් දෙන අතරේදී අපේ හිත සමාධිමත් වුණොත් එතෙන් තියෙන ඇලීමක් එක්ක ආපු සමාධිමත් භාවයක්. ඒක ඉතින් නිවැරදිම සම්මා සමාධියක් කියන්න අමාරුයි. මෙතන තියෙන එක්තරාන්දක තණ්හාවේ ප්‍රභේදයක් මෙතන තියෙනවා. තණ්හාවේ යම් ලාටුවක් මෙතන ගෑවිලා තියෙන්නේ. ඉතින් ඒ බඳු සමාධියක් ඒ තරම බුදුහාඳුර අනුමත කරන්නේ නැහැ. මෙතෙන්දී අපි කියන්නේ දැන් ආනාපාන සතිය වගේ දෙයකදී ඊට වඩා බොහොම සූක්ෂම මට්ටමක් තමයි පෙන්ලා දෙන්නේ. අනිත් එක අපි හිතන්න ආනාපාන සතිය වගේ ක්‍රියාවලියකදී එතන තියෙන ඍජු අත්දැකීමක් තියෙන්නේ. ඒ කියන්නේ කය નિરાයාසයෙන් හුස්ම ගන්නවා ඒ කයට નિરાයාසයෙන් ස්වාභාවික හුස්ම ගන්න දීලා අපිට තියෙන දැනුවත් වෙන්න. දැන් අතෙන්දී ඊට වඩා ටිකක් වෙනස් ගතියක් තියෙනවා අපේ අපිට සංගීත ඛණ්ඩයක් කියන එකට කොහොමත් අපේ හිතේ කැමැත්තක් තියෙනවා, ඇල්මක් තියෙනවා. එතෙන්දී ටිකක් අර මේ කෙලස් වලට ආසන්නව තමයි එතෙන්දී කටයුතු සිද්ධ වෙන්නේ. මොකද බුදුහාඳුරෝ දීලා තියෙන කමටහන් තනිකරම උපේක්ෂා අරමුණු හුඟක් තමයි හුඟක් වෙලාවට දීලා තියෙන්නේ. ඒ ඒවා කෙලස් ජනිත කරන්නේ නැති තරම්. ඒවෙන් හුඟක් වෙලාවට කෙලෙස් සමනය වීමක් මිසක් කිසිසේත්ම කෙලෙස් ඇතිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අපිටම දැන් බුදුරජාණන් වහන්සේ පෙන්ලා තියෙන කමඨහන් අනිත් පැත්තෙන් කෙලෙස් වලට ප්‍රතිපක්ෂයි කියන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අපි හිතමු අපේ හිතේ ද්වේෂයක් හට අරගෙන තිනවා නම් අපි මෛත්‍රී භාවනාවක් වඩනවා නම් අන්න ද්වේෂයට ප්‍රතිපක්ෂයි මෛත්‍රිය. අපි හිතමු අපේ හිතේ රාගයක් හට අරගෙන තියනාට අපි අසුභයක් වඩනවා නම් අන්න රාගයට ප්‍රතිපක්ෂයි මේ අසුභය කියන භාවනාව. ඊළඟට හිත හුඟාක් විසිරලා තියෙනකොට අපි ආනාපාන සතියක් හරහා හිත එකඟතාවයක් ඇති කරගන්නවා නම් අන්න අර විසිරිච්ච ස්වභාවයට ප්‍රතිපක්ෂ ගතියක් තියෙනවා මේ ආනාපාන සතියේ. ඒ නිසා අනිත් එක මේ කමටහන් සෑහෙන දුකක් නේ දුරක් අපිව එකගෙන යනවා. මොකද අපිට මුලදී හිතෙන්නේ මේ සමාධිය තමයි ඊටාම් වැදගත් කියලා. මොකද අපිට තාම අත්දැකීම් නැති නිසා. නමුත් සමාධිය කියන්නේ මේ ගමනේ එක සංදිස්ථානයක් එහෙම නැත්නම් එක හදාගත යුතු එක මේ අවශ්‍යතාවයක් පමණයි. ඒක හැබැයි හදාගත්තට පස්සේ තව සෑහෙන දුරට යන්න තියෙනවා. ඉතින් ආරම්භක අවදීදී ඒකත් නැති නිසා ඉතින් අපි අපේ උද්‍යෝගී වෙනවා මේ කොහොමද සමාධියක් හදාගන්නේ සමාධියක් හදාගන්නේ කියලා ඉතින් අපි විවිධ උපක්‍රම හොයනවා. නමුත් ඉතින් අපි පාවිච්චි කරන උපක්‍රමය අපිට අපිට හානිදායක නොවන උපක්‍රමයක් වෙන තරමට තමයි වඩාම හොඳ. ඉතින් අර කිව්වා වගේ يعني සමාධි වල යම් යම් සමාධි මට්ටම් වල අර ඇල්ෆා මට්ටම් වලට හිත එන්න පුළුවන්. ඒක ඉතින් ඔය විද්‍යාඥයෝ ඉතින් හොයාගෙන තියෙනවා. ඉතින් ඒ බඳු ස්වභාවයක් ඉතින් ටික ටික තමයි ගන්නත් සුදුසු. අපි එකපාරටම કૃතිමව මේවා ගන්න යන එකත් සුදුසු නෑ. මොකද අපේ හිත හිතන්න මේ දැන් අපි පුංචි මේ අඹෑටයක් වගේ දෙයක් හිටවලා ඒකෙන් පුංචි පැලයක් ආවොත් ඒක ක්‍රමානුකූලව වර්ධනය වෙන්නේ. ඒකට කාලයක් ගත වෙනවා. ඒක අපි තුම ඔන්න දවසකට කොච්චර වර්ධනය වෙනවද කියලා අපි හිතන්නවත් බෑ තේරෙන්නෙත් නෑ. නමුත් ඔන්න මාසයක් යනකොට තේරෙනවා ඒකේ පොඩි වර්ධනයක් තියෙනවා. ආයි තව මාසයක් ගිහිලා බැලුවම ඔන්න තවත් ටිකක් වර්ධනය වෙලා. ආයි තවත් මාසයක් ගිහලා බලමු ඕන තවත් ටිකක් වර්ධනය වෙනවා. ඔන්න කාලයක් ගත වෙනකොට ඒක හොඳ අඹ ගහක් බවට පත් වෙලා. ඒ වගේම අපේ භාවනාවත් පොඩ පොඩ තමයි වර්ධනය වෙන්නේ. ඉතින් අපි සෑහෙන ඉවසීමකින් යන්න වෙනවා. අපි හුඟා කලබල වෙලා ඉක්මනටම මේ කරගන්න බැරිද මට සතියෙන් සෝවන් වෙන්න පුළුවන්ද කියලා යන්න ගත්තොත් ඉතින් පැටලෙනවා. ඊට වඩා හොඳයි කොහොමද අද දවසේ මම සැහැල්ලුවෙන් සතිය දිනු කරගන්නේ. අද සැහැල්ලුවෙන් මට කොහොමද මේ වර්තමානයේ හිත වැඩියෙන් පවත්වන්නේ? හිත අතීත අනාගත අරමුණු වල සම්පූර්ණයෙන්ම කතන්දර ගොතකතා ඉන්න ගතියෙන් පොඩ්ඩක් හරි මුදවලා පුළුවන් මේ වර්තමානයේ හිත පවත්වන්න කියලා අන්න වගේ ක්‍රම තමයි මේකට මේ මේ පෝෂණය ගන්න තියෙන්නේ. ඒ කියන්නේ විශේෂයෙන්ම කියන්නේ භාවනාවක් බුදුරජාන් වහන්සේ පෙන්වන භාවනාවේදී අපි අර හිත අතීත අනාගත අරමුණු වල පැටලී පැටලී කතන්දර ගොතකතා ප්‍රපංච කර කර ඉන්න ගතිය පොඩ පොඩ අඩු වෙන්න ඕනේ. ඒක ඇත්තම අඩු වෙන්නේ අපි මේ වර්තමාන අරමුණක හිත පැවැත්වීම හරහායි. අපි දුමු දැන් අපි වම් පාදයේ දිහා බලනවා දකුණු පාදයේ ඒ දැනීමත් එක්ක ඉන්නවා වම් පාදයේ දැනීමත් එක්ක ඉන්නවා. ඉතින් මෙන්න මේ වගේ දෙයක් හරහා ඉන්නකොට අපිට හිතට අර කතන්දර ගොතකතා ඉන්න තියෙන හැකියාව පොඩ්ඩක් අඩු වෙනවා. ඊට පස්සේ ආයෙත් ඉතින් ගියත් ඉක්මනට එන්න පටන් ගන්නවා. ඉතින් මේ වගේ තැනකින් තමයි පටන් ගන්න තියෙන්නේ. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන ක්‍රම ඉතින් කියන්න තියෙන්නේ ඇත්තටම අපි ඒ ක්‍රමවලම යනවා නම් ඇත්තටම කිසිම මේ හානියක් වෙන්නේ නැති තරම්. නමුත් අර අපි කියන්නේ කෙටි ක්‍රම හොයන්න ගියාම හුඟක් වෙලාවට හානි කරයි. ඒවැයි යම් යම් මේ මේ මොකද අතුරු ආබාධ හට ගන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්ලා තියෙන බොහොම ක්‍රමානුකූලව වැඩෙන ක්‍රම, බොහොම ස්වාභාවිකව වැඩෙන ක්‍රම තමයි දීලා තියෙන්නේ. ඉතින් ඒ ක්‍රම අපි අනුගමනය කරනවා නම් බොහොම විශ්වාසයෙන් යුක්තව ගමන යන්න පුළුවන්. පොඩ්ඩක් ඉතින් සමහරට හෙමින් වෙන්න පුළුවන්. නමුත් හරි ක්‍රමානුකූලයි. ඒ වගේම ලොකෝ ගැඹුරකට එක්කගෙන යනවා. ඒ වගේමයි කිසිම ආබාධයක් නැහැ. ඒ කියන්නේ කිසිම අතුරු ආබාධ නැහැ. අපි නිවැරදිව මේ වැඩේ කරනවා නම්. දැන් ස්වාමීන් වහන්සේගේ කියන්නේ හිතේ යම් සමාධි මට්ටමක් දිනු වෙලා තියෙනවා නම් ස්වාමීන් වහන්සේ ඒකම වුණත් පාවිච්චි කරන්න පුළුවන් වේදනාන පසනාවක ස්වභාවයෙන්. ඒ කියන්නේ අපි ආනාපාන සතියක් වගේ දෙයක් වඩලා නැත්නම් පිම්බීම හැකිලිම වගේ භාවනාවක් වඩලා හිතේ යම් පමණක සමාධියක් හැදිලා තියෙනවා නම් දැන් ඒ සමාධිමත් භාවය පාවිච්චි කරන්න පුළුවන් කයේ ඕනම වේදනාවක් නිරීක්ෂණය කරන්න. එතකොට ලොකු විපස්සනාවට අරමුණක් තියෙනවා. මොකද කියන්නේ වේදනාවනුපස්සනාව කියන්නේ හොඳම උපක්‍රමයක්නේ. ඒක දැන් අපි අපි හිතුවොත් මේ වේදනාව දිහා බලන්නේ වේදනාව නැති කරගන්න කියලා ඒක නෙමෙයි වෙන්න ඕනේ. එතෙන්ද අපිට තියෙන්නේ නිකන් වේදනාව දිහා බලන්නේ වේදනාවෙන් ඉගෙන ගන්න. දැන් මේ වේදනාව කියන අරමුණක් පහළ වෙලා තිනවා මේ වේදනාවට මොකද්ද වෙන්නේ? මෙතන මේ තනි වේදනාවක් එක් වේදනාවක්ද මෙතන තියෙන්නේ නැත්නම් වේදනා රසක්ද මෙතන තියෙන්නේ? මේ වේදනාව දිගටම එකම තීව්‍රතාවයේ පවතිනවාද? එහෙම නැත්නම් මේකේ යම් යම් වෙනස්කම් සිද්ධ වෙනවද? තියෙන තැනේ ස්ථානයේ යම් යම් වෙනස්කම් සිද්ධ වෙනවද? මෙතන තනිකරම නිකන් අර වේදනාව ගැන නිකන් පර්යේෂණයක් කරනවා වගේ, ගවේෂණයක් කරනවා වගේ මුහුණුවරකින් තමයි බලන්න තියෙන්නේ. නැත්නම් අර අපේ හිතේ ඒ තරම්ම සමාධිමත් බවක් හැදිලා නැත්නම් අපිට වෙන්නේ වේදනාව වදයක් වෙලා. වේදනාව හරි කරදරයක් වෙලානේ. මොකද අර තාම හිතේ සමාධිමත් භාවය හදාගන්න විදිහක් නැහැ. වේදනාව හැමතිස්සෙම කරදර කරනවා. අන්න ඒ ඇස්සේ අපි වේදනාව බලන්න ගියාට ඒ තරම්ම සාර්ථක නැහැ. ඊට වඩා හොඳයි පුළුවන් නම් ආනාපාන සතිය හරි මේ පිම්බිම හැකිරීම හරහා ගිහිල්ලා හිතේ සෑහෙන්න එකඟතාවයක් හැදුනට පස්සේ එතකොට ඇත්තටම ලොකු වාසි රසක් තියෙනවා. එකක් තමයි හොඳට හිතේ සමාධිමත් වෙනවා. ඊළඟට ඒ සමාධිමත් භාවය හැදෙනවත් එක්කම කාය පස්සද්ධියක් ඇති වෙලා. කයේ යම් සැහැල්ලු බවක් ඇති වෙලා. ඊළඟට දැන් ඒකාග්‍රතාවයක් තියෙනවා, කායික සැහැල්ලු බවක් තියෙනවා, ඒ වගේම යම් උපේක්ෂා සහගත බවකුත් තියෙනවා. ඒ අස්සේ ඔන්න වේදනාවක් දැනෙනවා. අන්න එතකොට මේ වේදනාව බලන්න පුළුවන් පසුබිම හිතේ සකස් වෙලා. එතකොට එන්න වේදනාවට පස්සනාවක මුහුණුවනේ යන්න පුළුවන්. ඒ නිසා අපි සාමාන්‍යයෙන් මෙහෙදී වේදනාවට පස්සනාවකට යොමු කරද්දී එකපාරටම බලන්න කියන්නේ අපි කියන්නේ පොඩ්ඩක් ආනාපාන සතියෙන් හරි නැත්නම් පිම්බීම හැකිලිම භාවනාවකින් හරි ඒ යම් යම් උපක්‍රම හරහා හිතේ සතිමත් භාවය සමාධිමත් භාවය දියුණු කරගෙනම අරක බලන්න කියලා තමයි සාමාන්‍යයෙන් කියන්නේ. මුලදී ඇත්තම සාහනස අපි වේදනාවත් එක්ක හුඟා සටනක් කරනවට වඩා ඒක මගහරව ගන්න ක්‍රමයක් තමයි පාවිච්චි කරන්න වෙන්නේ. ඒ කියන්නේ අපි හිතමු ඉන්න ඉරියව්වේ දැන් අපි හිතමු ඉරමිනිය ගොතාන ඉඳද්දී හුඟාක් වේදනාව වැඩි නම් ආසනයක් පාවිච්චි කරාට වරදක් නැහැ. ඊළඟට ඉන්න ඉරියව්වේදී අපි හිතමු අපි පැය භායක් විතර වගේ ඔක වැඩේ කරගත්තා. ඊට පස්සේ නම් වේදනාව එන්නේ පොඩ්ඩක් ඉරියව්වේ යම් වෙනසක් කළා ඉරියව මාරු කළා මගහරව ගත්තට වරදක් නැහැ. මොකද අපිට තාම අපි ශක්තිමත් නැහැ වේදනාවත් එක්ක සටන් කරන්න. අර හොඳට හොඳට හිතේ සමාධිමත් භාවය එහෙම හැදිලා ආවට පස්සේ නම් ඊළඟට කියන්නේ දැන් ඇතම් යෝගාවචරින් එහෙම ඉන්නවා මේගොල්ලෝ කියන්නේ හොඳට හිතේ සමාධියකුත් හැදිලා තියෙනවා ඕන වේදනාවක් දරන්න පුළුවන් හැකියාවකුත් ඇවිල්ලා තියෙනවා. ඒක අර ටික ටික හිතේ සමාධිමත් භාවයෙම හැදිලා එනකොට තමයි පුළුවන් වෙන්නේ. ගරුතර ස්වාමීන් වහන්සේ මං ගිය අවුරුද්දේ 9 වෙනි මාසේ මෙහි වැඩසටහන මුලකට සහභාගී වුණා. ඒ වැඩමුළුවේදී මම හොඳට භාවනාව වඩාගත්තා. ලොකු ස්වාමීන් වහන්සේ දේශනා කළා මේ මමත්වයේ දුරු කරලා තියෙනවා හොඳයි දිගටම කරගෙන යන්න කියලා. ඊට පස්සේ මම අද වෙනකම් භාවනා කළා දෙතුන් වතාවක් පමණයි ඒ தത്വෙටපත් උනේ. ඉතින් ඒකට එහෙම හැම දිනකම කියන්නේ දවස් 3ක් වාගේ තමයි එහෙම සමාධිපත් භාවයකටපත් වෙන්න පුළුවන් උනේ. දිගටම භාවනා කරනවද හැමදාම භාවනා කරනවා? හැමදාම කරනවා. දවසට පැය කීයක් විතර? දවසකට පැයක් එකහමාරක් විතර භාවනා කරනවා. හොඳයි. මොකද්ද වඩන භාවනාව? ආනාපාන සතිය. ආනාපාන සතිය. එතකොට සක්මනක් එහෙමත් කරනවද? ටිකක් කරනවා. ඔව්. ආනාපාන සතියෙන් කොච්චර විතර දුර ඇවිල්ලායි කියලා තේරෙන්නේ? මම ආනාපාන සතිය මිනිත්තු 10ක් පැය කරනකොට මගේ හිත සමාධි වෙලා ඒ කියන්නේ මේ හිත එහෙම යන්නේම නැද්ද දැන්? යන්නේ නැතුව හොඳට භාවනා කරනවා. හරි. ඉතින් එහෙම කරලා තමයි මට මේ ඒ කියන්නේ දැන් හිත එහෙමේ යන්නේ නැතුව හුස්ම රැල්ලේම හිත තියෙනවද? හොඳට ආස්වාස ප්‍රස්වාස දැන් තේරෙනවද? ආස්වාස් ප්‍රස්වාස තේරෙනවා. එතකොට ඒ දෙකේ වෙනසක් තේරෙනවද? වෙනසක් තේරෙනවා. දිගට දිගට කරගෙන යනකොට අපිට විනාඩි 10ක් ගියාට පස්සේ කොහොමද තේරෙන්නේ? ඊට පස්සේ නැතු වෙනවා හුස්ම දැනීම. හරි. ඊට පස්සේ ඊට පස්සේ කය ගැන සිහි කරනවා. සිහි කළා ටිකක් වෙලා යද්දී කිසිවක් මොතෙරි යන මොහොතේ නිස්සද්දව ආලෝකය දිහා බලාගෙන ආලෝකයක් පහලනවාද? يعني ආනාපානෙන් අර විනාඩි 10ක් ගියාට පස්සේ ආලෝක සංඥාවක් එනවද? සංඥාවක් එනවා. එනවා. ඒ දිහා බලාගෙනම ඉන්නවා. හරි. ඒ ඉන්නකොට තමයි අර නිින්ද ගිහිල්ලා හැරුණා වාගේ නිින්ද යන්නේ නැහැ. නිින්ද ගිහින් හැරුණා වාගේ කිහිප කිහිප විටක් සිද්ධ වෙනවා. සිද්ධ වෙනවා. හරි. එතකොට දැන් يعني මීට කලින් වතාවත් වලදී ඔය ආලෝකය දිහා බලාගෙන ඉන්නව නිකන් ආලෝකය තුලට යනවා වගේ දෙයක් එහෙම සිද්ධ වුණාද? ඔව් ස්වාමීන් වහන්සේ. එහෙම වුණා. එතකොට දැන් එහෙම වෙන්නේ නැද්ද? ආලෝකයක් එනවා. එහෙම සෑම දිනකම නැහැ. දැන් මේ මාස හතරට වාගේ ඇතුළත කාලයේ දවස් 3යි එහෙම සිද්ධ වුණා. ඒක තමයි. ඒ කියන්නේ අපිට මෙතනදී හරි අමාරුවෙන් පොඩ්ඩක් මේ නිශ්චිත වශයෙන්ම හොඳට මෙන්න මේ මෙන්න මේ අපි තුමු අදත් ඔන්න මං වාඩි වුණා ඊළඟට හිතේ සමාධිමත් භාවයක් හටගත්තා ආලෝක ස්වභාවයක් පහළ වුණා ඔන්න මම ටක් ගාලා මේක ඇතුළට ගියා හිත සමාධිමත් කරගත්තා ඉතින් අපි ඔකනේ බලාපොරොත්තු වෙන්නේ ඉතින් ඔතෙන්ට ප්‍රගුණ කරනවා කියන එක පහසු නෑ ඉතින් ඔය සාමාන්‍යයෙන් කියන්නේ වශීතාවයන් කියලා කියන්නේ ඉතින් ලේසි වැඩ නෙමෙයි සෑහෙන ඉතින් මහන්සිලා නැවත නැවත ප්‍රගුණ කළා ප්‍රගුණ කළා ප්‍රගුණ කළා කරගත්තු දේවල් ඉතින් අපිට ඉතින් ඒක එච්චරම කරගන්න අමාරුයි මොකද අපි යනකොට සමහර වෙලාවට හිත එකඟ වෙනවා සමහර වෙලාවට ඉතින් ඕක සාර්ථක වෙන්නේ නැහැ හැබැයි ඉතින් අපි වැඩේ කරනවා හැබැයි මෙහෙම හිතා ගන්න පුළුවන්. දැන් ඔය මට්ටමකට හිත එනවා කියන්නේ හිතේ යම් පමණකට සමාධියක් දියුණුලා තියෙනවා. හැබැයි අර උත්කෘෂ්ඨ මට්ටමකට හැමතිස්සෙම යන්නේ නැහැ. අර්පණා මට්ටමක් කියලා සාමාන්‍ය කියන්නේ. ඒ උත්කෘෂ්ඨ මට්ටමට හැමතිස්සෙම යන්නේ නැහැ. හැබැයි හිතේ යම් පමණක සමාධිමත් භාවයක් තියෙනවා. ඒ නිසා මම නම් හිතනවා දැන් පොඩ්ඩක් ඔය මට්ටමින් උනත් හැරෙන්න පුළුවන් විපස්සනාවකට. එහෙම කරේ නැද්ද මොකක්වත්? ඒ කොහොමද ඒක කරන්න කියලා තීරුම් කරලා දුන්නොත් එහෙම. ඒක තමයි. දැන් දැන් හිතන්න හිත දැන් හොඳට ආනාපාන සතිය වැඩුවා විනාඩි 10ක් ගියාට පස්සේ හිත එකඟ වුණා දැන් හොඳට ඒ එකඟතාවය පවත්වනවා පවත්වනකොට බලන්න අපි තුම ආලෝක ස්වභාවය ඇවිල්ලා ඒ තුන පොඩ්ඩක් බලන් ඉඳද්දී හිත ඒ පැත්තෙන් සමාධිය වුණොත් ඒ එක පැත්තක් එහෙම උනේ නැහැ කියලා හිතන්න එහෙම නැහැ අපි දැන් ඔන්න හිත එකඟ වුණා සමාධිමත් වෙලා ඉන්නවා ඒ වෙලාවේදී බලන්න කයේ මොනවද දැනෙන්නේ කියලා කායික වශයෙන් දැනෙන දෙයක් පටන් ගන්න පුළුවන් කායන පසනාව වශයෙන් කායික වශයෙන් ඍජුව දැනෙන දෙයකට හිත යොමු කරන්නයි තියෙන දැන් හිතන්න දැන් සරලව මේ අරමුණු කීපයක් තිය හඳුනා ගන්න පුළුවන්. දැන් මේ අත් දෙක අපි මෙහෙමනම් තියන් ඉන්නේ. මේ මේ දෙක අතර උණුසුමක් දැනෙනවානේ. අත් මේ අත දෙක අත් දෙක අතර උණුසුමක් දැනෙනවා. නැත්නම් මේ එක අතක බර අනිත් අතට දැනෙනවා. නැත්නම් මේ පාද දෙක ගැටෙන තැන Tamanට දැනෙනවා. කොට්ටේ ගැටෙන තැන Tamanට දැනෙනවා. අන්න ඒ වගේ මේ ඇත්ත වශයෙන් තියෙන දෙයක්. වර්තමාන වශයෙන් Tamanට ඇත්ත වශයෙන්ම අත්දකින්න පුළුවන් තැනකට අර හිතේ එකඟතාවය දැන් යොමු කරන්නයි තියෙන්නේ. යොමු කරනවා කියලා කියන්නේ ඒ දැනෙන දැනෙන අරමුණ හිතින් දැන් අරමුණු කරනවා. එතෙන්ට අවධානය යොමු කරනවා. යොමු කරනකොට යොමු කරනකොට අර නාසිකාග්‍රයේ හැදිලා තියෙච්ච එකඟතාවය දැන් ඒ අලුත් අරමුණට මාරු වෙනවා. තේරුණාද? දැන් මෙතන නෙමෙයි දැන් ආයි එකඟ වෙන්නේ සමාධිමත් වෙන්නේ දැන් අලුත් තැන. අපි තුමේ අද්දේක ගාවට නම් යොමු කරේ. අන්න එතන තමයි දැන් හිත එකඟ වෙන්නේ. එතන අන්න හිත යොමු කරගෙන ටික වෙලාවක් බලන් ඉන්නවා. අපිට එච්චර තේරුන්නේ නැහැ කියලා, සාර්ථකුනේ නැහැ කියලා. අපි තුම ඊට වඩා වෙනස් වෙනත් තැනක් මතුවලා තියෙනවා නම් අන්නේ එතෙන්ට යොමු කරනවා. එතෙන්ට දැන් යොමු කරලා බලාගෙන ඉන්නවා. ඔය වගේ මේ හිත දැන් හුරු කරන්න ඕනේ මේ කායික වශයෙන් දැනෙන දේවල් ඕනම තැනකට හිත යොමු කර යොමු කර යොමු කරමින් බලන්න. අපි මෙතෙක් කරේ ඇත්තම හිතේ සමාධිය හදා ගැනීම. දැන් අන්න සමාධියෙන් ප්‍රයෝජන ගැනීම තමයි දැන් කරන්නේ. ඒ නිසා ඒ සමාධිමත් භාවය මේ සමස්තයක් වශයෙන් කයේ ඕනම තැනකට යොමු කරන්න පුළුවන් දැන්. ඔන්න ටක් ගාලා එතනට යොමු කරා බලාගෙන හිටියා මොකද්ද වෙන්නේ. ඔන්න අපි දැන් වෙන තැනකට යොමු කළා එතන බලාගෙන හිටියා මොකද්ද වෙන්නේ. දැන් ඇත්තටම කියනනම් අර දැන් පොඩ්ඩක් දැන් අපිට ඕන විදිහට හිත හසුරවන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපිට එහෙම නෙමෙයිනේ පුළුවන්. සාමාන්‍යයෙන් හිත අපිව හසුරවනවා. එයාට ඕන විදිහට. දැන් ඔන්න භාවනාවක් කරහා අපිට ඕන විදිහට පොඩ්ඩක් හිත හසුරවන්න පුළුවන් ගතියක් ඇවිල්ලා. අපිට ඕනනම් දකුණු පාදයට නැත්නම් දකුණු දණහිසට යොමු කරන්න අන්න එතෙන්ට දැන් හිත යොමු වෙනවා. වම් දන හිසර යොමු කරන්න පුළුවන් නම් අන්න එතෙන්ට හිත යොමු වෙනවා. හිසර යොමු කරන්න ඕන නම් එතෙන්ට යොමු කරන්න පුළුවන්. අන්න වගේ කය ඕනම තැනට ටට්ටක් ගාලා හිත යොදන්න පුළුවන්, යොමු කරන්න පුළුවන්. අන්නේ හැකියාව හදාගන්න. ටික ටික අර මේ වදින තැන්, ස්පර්ශ වෙන තැන් තමයි ඔතනට පහසුම. අර සමාධිමත් භාවය හදාගත්තා. ඒ සමාධිමත් භාවය මේ වදින තැන් වලට යොමු කරමින් එතන මොකද්ද වෙන්නේ කියලා පොඩ්ඩක් විමසිල්ලෙන් බලන්න. එතනට ඒක එතන පොඩ්ඩක් බලාගෙන ඉන්නකොට එතන හිත එකඟ වෙනවා. මොකද්ද මෙතන දැක ගන්න පුළුවන්. මොකද්ද මේ තද ගතියක් කියන්නේ? මොකද්ද මේ උණුසුමක් කියන්නේ? මේක නිකන් එක විදිහටම තේනවද නැත්නම් මේක වෙනස්කම් සිද්ධ වෙනවද? මොකද්ද ඇත්තටම මෙතන සිද්ධ වෙන්නේ කියලා පොඩ්ඩක් අර ඒ ගැන සොයන සුළුව බලාගෙන ඉන්න. ඔය දේ පොඩ්ඩක් කරන්න එතනින් තමයි හැරෙන්න තියෙන්නේ. එහෙමයි හොඳයි එහෙනම් අද ඊට වඩා අපිට විශේෂ ප්‍රශ්නයක් නැත්නම් එහෙමනම් අදට අපි සාකච්ඡාව නතර කරමු. නැවතත් සවස් 5ට ධර්ම දේශනා වාරය සඳහා අපි මුණ ගැසෙනවා. එහෙමනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි.